දැයි එනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපේ තවත් අඟහරුවාදා නිවෙනේ නිවීම දේශනා මාලාවේ එනත ඒකේ මුද්‍රිත ග්‍රන්ථයේ ආශ්‍රයෙන් අපි කරගෙන යන මේ මේකට ඉතින් සමාලෝචනයක් කියලා කියන්න පුළුවන් අපිට එහෙම කරන්න අයිතියක් නැහැ. අපි ඉතින් පවරගත්ත අයිතියකින් තමයි මේක කරගෙන යන්නේ. අපි අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේට කරන ගෞරවයක් වශයෙන් අපි ඒක අපේ භාවනාවත් එක්ක අපිට ගැළපෙන ගැළපෙන තාලට හදාගණ්ඩයි මේ ප්‍රයත්නේ. ඒ සංසි නැති දැන කරන එක තමයි අපේ අසාධාරණේ. කරන්න දැන් නැහැ. සංසි නැහැ. ඉතින් අපි දිගහැරලා තියෙන පොතේ හැටියට අපිට තියෙන 13 වෙනි දේශනේ.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 ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හාව ශේ කිරීම නොඇල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාණය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි. නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 13 වන දේශනයයි මේ. මජ්ක්‍ධිම නිකායේ පළමු වන සූත්‍රය වන මූලපරියාය සූත්‍රයේ අඩංගු වන සබ්බ ධම්ම මූලපරියාය කියන මාතෘකාව හැම දෙයකම මූලික ආකාරය මූලික ආකෘතිය කියන මාතෘකාව යටතේ අපි යම්කිසි විග්‍රහයක් ගියවර දේශනාවේදී කළා. ඒ සූත්‍රයේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී සංකල්ප 24ක් පිළිබඳව ආකල්ප 3ක් ඇතුළත් වන බව එදා අපි සඳහන් කළා. නමුත් එයින් ආකල්ප දෙකක් පමණයි අපට එදා විග්‍රහ කරගන්නට ලැබුණේ. එනම් අශෘතවත් පුතග්ජනයාගේ ලෝක දර්ශනයත් එහෙම නැත්නම් ආකල්පයත් සේක තත්වයේ සිටින ආර්ය පුජ්‍යලයාගේ ආකල්පයත් පමණයි අපට එදා සඳහන් කරන්න පුළුවන් වුණේ. අද පළමුවෙන්ම තුන්වෙනි ආකල්පයේ වශයෙන් සූත්‍රයේ දැක්වෙන රහතන් වහන්සේගේත් තථාගතයන් වහන්සේගේත් ඒ දර්ශන දෙකම එකයි. ඒ ආකල්පය පළමුවෙන්ම මතු කර ගනිමු. ඒ සූත්‍රයේ අවශ්‍ය pāli වචන ටික ඒ විශේෂ ආකල්පය පෙන්눔 කරන වචන ටික තියෙන්නේ මෙන්න මෙහෙමයි. පඨවින් පඨවිතෝ අபிජානාති පටවින් පටවිතෝ අභිඤ්ඤාය පටවින් න මඤ්ඤති. පටවියා න මඤ්ඤති. පටවිතෝ න මඤ්ඤති. පටවින් මේති න මඤ්ඤති. පටවින් නාභිනන්දති. තං කිස්ස හේතු. පරිඤ්ඤාතං තස්සාති වදාමි. ඒ ටිකේ අර්ථය තථාගතයන් වහන්සේත් රහතන් වහන්සේත් පටවින් පටවිතෝ අභිජානාති. පෘථුවිය පෘථුවිය වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දැනගනී. පටවින් පටවිතෝ අභිඤ්ඤාය පෘථිවිය පෘථිවිය වශයෙන් විශිෂ්ට ඥානයෙන් තේරුම් අරගෙන පටවින් න මඤ්ඤති පෘථිවිය යයි නොහඟි කල්පනා නොකරයි පටවියා න මඤ්ඤති පෘථුවියෙහි යයි නොහඟි පටවිතෝ න මඤ්ඤති පෘථුවියෙන් යයි නොහඟි පටවින් මේති න මඤ්ඤති පෘථුවිය මගේ යයි නොහඟි පටවින් නාභිනන්දති පෘථුවිය පිළිබඳ සතුටක් ඇතිකර නොගනී තං කිස්ස හේතු ඒ කවර හේඳ යත් පරිඤ්ඤාතං තස්සාති උන්වහන්සේ විසින් එය පිරිසිඳ දැනගන්නා ලද නිසාය දැන් අපි මේ ආකල්ප තුන සංසන්දනය කරන්න බලමු ඒ එක්කම මේ එක එකක් තවදුරටත් අපට සවිස්තරව තේරුම් ගන්නත් පුළුවන් වෙනවා අශෘතවත් පුතඥයා අර පඨවි ආපෝ තේජෝ වායෝ ආදී ඒ සංකල්ප 24ත් ඒවා 24ක් දක්වලා තියෙන නිදර්ශන වශයෙන්ුයි එබඳු ඒ මනසට අරමුණු යම්කිසි ධර්මයක් පිළිබඳව දැන් පෘථිවිය කියලා ගත්තොත් පටවිය පටවිත්වයෙන් හඳුනා ගන්නවා. පටවිය පටවියක් හැටියටම හඳුනා ගන්නවා. සමහර විට හිම කැටයක් වෙන්න පුළුවනි. ඒක තදට දැනෙන නිසා ඒක පෘථිවිය කියලා අල්ලගන්නවා. ඔන්න විදිහට ඒ සංඥා විතරයි පෘතජන පුඤ්ඤලයාට අවබෝධය පිළිබඳව උපකාර වෙන්නේ. පෘථිවිය පෘථිවිය වශයෙන් හඳුනාගෙන ඊළඟට පටවින් මඤ්ඤති. අන්න අර මඤ්ඤනා කියන වචනේ විශේෂත්වය තියෙන්නේ මමත්වයක් මුල් කරගෙන හඟින එකයි. පෘථුවිය යයි හඟි. ඊළඟට පඨවියා මඤ්ඤති. පෘථුවියෙහි යයි හඟි. පෘථුවියෙන් යයි හඟි. පෘථුවිය මගේ යයි හඟි. පෘථුවිය පිළිබඳව සතුට ඇති කරගනි. මෙතන අපිට දකින්නට ලැබෙනවා ව්‍යාකරණයේ තිබෙන විභක්ති රූප. ව්‍යාකරණය කියන එක ලෝකයා ඇති කරගන්නේ අපි කලිනුත් සඳහන් කළා කෙලෙස් සහිත පුජ්‍යලයින්ගේ අදහස් සුවමාරු කිරීමට. සක්කාය දිට්ඨියට යට වෙලා සිටින ඒ සත්වයින් අතර තමන්ට ඇතිවන සංකල්ප තමාහා සමාන අදහස් ඇති පුජ්‍යලයන් සමග හුවමාරු කර ගැනීමටයි. ඒක නිසා ඒකට ගැළපෙන එකක් තමයි මේ ව්‍යාකරණය කියන එක. මේ ව්‍යාකරණය තුළ දක්නට ලැබෙනවා යම් යම් මිත්‍යාවල්. දැන් මෙතන ඒවයින් කීපයක් එළියට අරගෙන තියෙන්නේ. පඨවින් මඤ්ඤති. මේක ဒုတိ ය විභක්තිය හැටියට ගන්නත් පුළුවන්. විභක්ති රූප වශයෙන් ගන්න පුළුවනි. නාම පදයක් හැටියට සලකා ගන්නවා. ඇත්ත වශයෙන්ම නාම පදයක් හැටියට. ඊළඟට පටවියා මඤ්ඤති පෘථුවියෙහි යයි හඟි. සත්තමි. සමහර විට ඒක ආධාර විභක්තිය හැටියට ගන්න පුළුවනි. ඊළඟට පඨවින් මේති මඤ්ඤති පෘථුවිය මගෙයි. ඒ කියන්නේ මාත් පෘථුවියත් අතර සම්බන්ධතාවයක් තියෙනවා. ආදී වශයෙන් කල්පනා කරන්න පුළුවන්. එහෙම කල්පනා කරනකොට අර මඤ්ඤණාවන් නිසාම පෘථුවිය ඇත්ත වශයෙන්ම තිබෙන දෙයක් ඒකට සත්භාවයක් ආරෝපණය කෙරෙනවා. සත්තාවක්, සත්භාවක්, ඇති බවක්, සැබෑ බවක් ඒ පෘථුවියට ආරෝපණය කෙරෙනවා. ඒක නිසා මඤ්ඤණා වලින් කෙරෙන්නේ ඒක තහවුරු වීමක්. පටවිය පිළිබඳව ගත්තු අදහස තහවුරු වෙනවා. ඒ තහවුරු වුණාට පස්සේ ඒ පිළිබඳව අභිනන්දනය, ඒ පිළිබඳව සතුටු වෙනවා. ඔන්න ඕකයි එතකොට අශෘතවත් පුතඥයාගේ ලෝක දර්ශනය. මේක අපි මේ අපිට තේරෙන තානේ භාෂාව තේන භාෂාව තමයි මේ. තව ටිකක් ගත්තොත් එහෙම මට මතක් වෙනවා අපි අර කී බ්‍රහස්පතින්ද ගත්ත අර දේවතා සංයුත්තේ තියෙන දේවතාවා බුදුරජාන් වහන්සේට කියන දේ. දේවතාවා කියනවා මේ උපනීයති ජීවිතප්පමාහු ජරූපනිස්සන්ති නසන්ති සන්තාන. ඒතම් බයම් මරණේ පෙක්මානෝ පුඤ්ඤානිකයි රාත සුඛවහන්ති. මේ ජීවිතයෙන් අපි ඇදගෙන යන මරණය දක්වා. ඒ වගේම ජරූප නීතස නසන්ති තාන ජරාවට වැටෙන කෙනා බේරගන්න ආරක්ෂක ස්ථානයක්, රක්ෂිත ස්ථානයක්, ස්පිරිතාලයක් ඇත්තේ නැහැ. ඒ කාන්තේම පෙන දාලා කුණු විල මැරලා යනවා. කොච්චර જાතිවත් ස්පිරිතාලියත් පෙන දාලා මැරලා යනවා. ඊට පස්සේ ඒතම් බයම් මරණේ පෙක්කම අනේ විදිහට මරණයට හරක ගාලට ඇදගෙන වගේ ඉන්නකොට මේ මිනිස්සු කල යුත්තේ දෙයයන්ට වැටෙන්නේ පුඤ්ඤානිකයි රාජ සුඛාවහන්ති. සුඛකේන දෙන්නා වූ පිං කරව. ඉතින් මේකට කාටවත් විරුද්ධ වෙන්න බෑ. මේ මරණය බය වෙලා ඉන්න හැම එකම එච්චරයි. ඉතින් බෙවුල වල පස බෙවුල වල කකුල ඇද ඇද ඉතින් පිං කරනවා. ලුවාන්තරම් පිං කරනවා. ඉතින් අපිට කිව්වත් අපි දෙයයන් සලුට් එකක් ගහලා ගියයි ඒ වැඩේ ලස්සන දෙයියෝ වැඩේ දීලා තියෙන බොහොම හොඳයි. අනමුත් අපිට දෙයියන් බුදුන් අදහනවා කියලා දෙකක් තියෙනවානේ. මේ දෙයියෝ බුදුන්ට කියන්නේ. සරුවචන් වහන්සේට සරුවචන්ස කියනවා උපනීයති උපනීති ජීවිත අපමායු ආල්පාශික ජීවිතේ මරණය කර ඇදගෙන යනවා. ජරූපනීතස්සන සම්තිතාන ඒතම් බයම් මරණේ පෙක්කමානෝ ලෝකාමිසම් පජයේ සම්තිපෙක්කම් ලෝකාමිෂ අතහැරපන්. ඒතර මේ පින් කරපන් වෙනුවට <clears throat> ලෝකාමිෂ අතහැරපන් කියන්නේ <clears throat> පටවි කියන කොන්දට තේරුම් ගත්ත කෙනා ඒක අල්ලන දෙයක් නැති බව දාන්නවා. අල්ලන දෙයක් නැති කෙනා හම්බ කරන්නේ පටවිය හම්බ කරන්න තමයි. ඉඩම් අල්ලන්න. රට රාජ්‍ය අල්ලන්න. පර්චර් පර්ච් එකක් අරගන්න කොහොම හරි කොළඹ පාරයිනේ. ඉතින් ඕකට මැරෙන්න දඟන. ඒතර දෙයියෝ අදහන්න එපායි. ඒ කඩේ ඉස්සරහාම දෙයියන්ගේ රූපයක් ගහන්න වෙනවා. අනේ කොහොම හරි මේ අල්ලපු ඉඩමත් අල්ලලා දෙන්න. මොකද පටවි. ඉඩම ඕනේ කරන්නේ. කාට හරි තේරුණා නම් භාවනා කළ මේ පාඨවි කියලා කියන්නේ භාවයක් ස්වභාවයක් ඒක අල්ලන්න ගියොත් ඒක ගෙවලෙක් වෙනවා. බූමාට දෙවි කෙනෙක් වෙනවා. ගැරන්ඩියෙක් වෙනවා. ගෙම්බෙක් වෙනවා. මේ බුම්ම බුම්මාට දෙවිවරු කියලා කියන්නේ පොළොවට බැඳිනවා. පිටරටවල තියෙන ගෙවල් විශාල ගෙවල්. වින්දේසි කළ දැම්මහම ගෙදරට ගියාට පස්සේ අර මිනිස්සු ගේ ඇතුලේ ඉන්නවා. රට හරක් වගේ කෑ ගහනවලු, ඒ දුනවලු, අර පෙරපෙගේ දුනවලු. තොපිට අයිති නැහැ තොපි ඵලයව යන්න කියලා කියනවලු. ඉන්නම දෙන්නේ. ඉතින් අපි දන්න භූතයෝ ඉන්නේ මේ වීසා භූතයන්ට එංගලන්තයන්ට වීසා ගන්න ඕන කරන නෑ. උන්ට වීසා එක්කම හම්බෙලා තියෙන්නේ. ඔය හැම පරණ ගෙවල් වලම ඉන්නවා. ඇයි අප්පා මේවා හම්බ කරුවේ සාරි ගැටේ 7 ගැට ගහලා කරන්නේ හම්බ කරුවේ. දැන් හම්බ කළා මේක මේ අප්පුත් මේ වට කියනවා අප්‍රිය දායදයකටපත් වුණොත් දන්නේ නැති මිනිස්සේ කතට ගියොත් මැරුණත් බෑනේ මේක බේරන්නේ. මරණොත් මේක අරින්න බෑ. අර මේ රංගන නාට්‍යයේ පෙන්නනවා මේ රජුරවන්ට සිංහාසනේ ඉඳි වෙඩි තියනවා. දැන් රජුර සිංහාසනේ මැරිලා. ඒ ඉන්නවනේ කැහුරු රජුර කෙනෙක් ඉන්නවනේ කැකිල රජුර. ඌ මැරිලා ඉන්නවා. දැන් එතකොට රජුරවන්ගේ මිනිය තියේදී ඊගා රජුරවපත් කරන එක තමයි සම්ප්‍රදාය. ඒ රාජසභාව එකතු වෙලා ඒකපත් කරනවා. පත් කරපුවාම දැන් මේ රාජසභාවපත් කරන්නේ අඩු කුල එකෙක්. රජුරවන්ට තද වෙලා නැගිටිනවා. වේදිකානේ ලැබෙන ගස් නැකව ගස් බල්ලන්ට දෙන්න බෑ රජකම මැරුණොත් මට මේක ඉවසන්න බෑ කියලා ඒනෝට කියන දොටු බල කියන තමුන්නාන්සේට නාටකෙම හැටියට තියෙන සිංහාසනේ මැරිලා ඉන්න එක යනවා මැරනවා රජු කියලා ආයෙ මැරනවා මැරුණත් අමාරුයි අඩු කුලේකට රජකම දෙන්න ඉතින් අපිට වෙලා තියෙන්නේ මෙච්චර කෑදර කමෙන් මෙච්චර රණ්ඩු කළ දතර දත තියලා හම්බ කරපු දේවල් නන්නාදුන කෙනෙක් අතරපත් වෙනවා දැක්කොත් මේ පටවි ඉඩම් වලට අද තියෙන ඉත බලන්න පත්තරවල කොච්චර ඇඩ්වර්ටයිස්මන්ට් තියෙනවද කියලා මේක මේ මේ පොළවේ අලක්වත් නැතුව මැරෙන්න එපා. ඉබ්බිටමකට අයිතිවාසිකමක් කියාපියව. මන් දෙන්නම් ඉඩමක් අරගෙන. ඉඩම්ද ප්‍රශ්නේ. යෝ සිම්පල් එන්නකො අපි ගාවට. දේශ සීමා අරග. සාක්‍ය කෝලිත වංශ දෙක මරා ගන්නවා රෝහිණී නදී වතුරට. අපිත් ඉන්නකම් මරනවා. නමුත් කවුරු හිතන භාවනා කරනකොට මේ පඨවි ධාතු මත භාවනා කරනවායි කියලා. පඨවි ධාතු භාවනාදී ඉල්පෙන්නේ මතුවෙන්නේ සක්මන් කරනකොට. පයේ තියෙන තද ගතිය පොළවේ තියෙන තද ගතියට වදිනවා. පොළොව වැලි නම් පය තදයි එරා බහිනවා. පොළොව සිමෙන්ති නම් පය මෙලකයි සිමෙන්ති හැටියට පය වැක්කෙනවා. මේ තද ගතිය වැඩ කරන හැටි වැල්ලේ යනකොට වැල්ලේ රාගෙන මඩේ රාගෙන කකුල බහිනවා. ගලක මේ පිඟන් ගඩොලේක සිමෙන්ති ගන්න කකුල ඒ විදිහට ඇතිරෙනවා. දැන් මේක ඇවිදලා ඇවිදලා ඇවිදලා ඇවිදලා කෙනෙකුට හිතනද මේ පාට විදක්නාසුලෝ වම දකුණ වම දකුණ වම දකුණ ගිහිල්ලා ගිහිල්ලා මේක අනායාසයෙන් වෙන තැනට එනවයි කියලා හිතන්න. සක්මන සිද්ධ වෙනවා. දන්න හොඳට මම මේ වම දකුණු කෙනෙහි කරන්න ඕනේ. ඔසෝන යවන තවන මෙනෙහි කරන්න මේක gediya පිටින් ඇවිදිනවා. එතකොටත් එයාට පරිවි ධාතු පිළිබඳ හැඟීමක් එනවා. අර අර ඉස්සල්ලාම අඩිය තියලා විලුඹට තද ගතිය, මැදට තද ගතිය කියන එක නෙමෙයි තියෙන සම්පූර්ණ වැඩපිළිවෙල යනකොට පොළවේ හැප්පෙනවා තේරෙනවා. එතකොට බුදුජාන් වහන්සේ අහනවා කරත්තරෝදයක් පොළවේ කරලකෙනකොට කරත්තරෝදයෙන් කොච්චර පුංචි කොටසක්ද පොළවේ ගෑවෙන්නේ? ගලක් උඩින් යනකොට පොඩ්ඩක් හිතන්න. සිමෙන්තියක් උඩින් යනකොට කොච්චර පුංචක්ද ඔලිය ගෑවෙන්නේ. ඔන්නේ ගෑවෙන ප්‍රමාණය 100ට එකක් විතර ගෑවෙන්නේ. ඔච්චරයි අපි දන්නේ පටවිය ගැන. ඒ වෙලාවේදී කරත්තරෝද ගෑවිලා තියෙන හාත්පසම වාතයේ ගෑවිලා තියෙනවා, බොස්කඩිය ගෑවිලා තියෙනවා, පට් නීමියේ ගෑවිලා තියෙන මොනවාක්වත් අපිට මතක් වෙන්නේ නැහැ. අඩියේ තියෙනකොට අඩු ගානේ අර පොළොවේ හැප්පෙනකොත් හම්බෙන්නේ නැහැ කියලා නේ අපි නඩු. අඩු ගන්න පොළවේ හැප්පෙන ටිකවත් එන්නේ. ඒකත් මුළු ගමනෙන් කොච්චර පොඩ්ඩයිද? යම් දවසක මේ මුළු කකුලම වැඩ කරන හැටි gediya පිටින් දැක්කනම් ඒ හැපෙන පොඩ තමයි අපිට පටවි වශයෙන් තේරෙන්නේ. සම්පූර්ණ චිත්‍ර දැක්කනම් පේනවා මේ පටවිය අපි ඇවිදිනකොට මේ දැනෙන දැනීමේ ඥාන පරිමකමක් නැහැ. භාවනා කරපේ කරනයි නොකරපේ කරනයි වෙනසක් නැහැ. සැපත් දුකක් නැහැ. මේකේ ප්‍රසන්න මනසක් අප්‍රසන්න මනසක් අදාළ නැහැ. එතෙන් දෙන්න ඉබේම සක්මන යනකයි යන්න ඕන. ඒතර තමන්ට තේරෙන්න ඕනේ මේක තමයි තමන්ට කරන ලොකුම අනුකම්පාව ලොකුම සෞඛ්‍ය වෙන මොනවත් තියෙනවා නම් හිත කැඩිලා සතිය නෑ මේකේ ඉන්නකොට පටවි ධාතු කරලා කරලා අවබෝධ වුණා කියලා හිතන්න. උදේට එයා දන්නවා මේක තමයි අපි පර්ච් එකක් කියලා කියන්නේ අක්කර කාලක් කියලා කියන්නේ අක්කරේ කියලා කියන්නේ මේ පටවිය කියලා අපි මේක කොච්චර අල්ලගෙන ඉන්නවද කියලා. ඒ අල්ලගෙන ඉඳලා මැරුණොත් අනිවාර්යෙන් ගෙවලෙක් වෙනවා. බහිරවය කියලා කියන්නේ. පෙරේතයෝ කියලා කියන්නේ. බූමාටු දෙවියෝ කියලා කියන්නේ. ගැරන්ඩියෝ කියලා කියන්නේ. ගෙම්බෝ කියලා කියන්නේ. ගේ ගෙම්බෝ. ඉතින් ඉතින්ද අපි මේ මේ මේ දෙයියෝ ගෙනියන්න හදන අපිව ඒතම් බයම් මරණේ පෙකමානෝ පුඤ්ඤානි කෛරාස සුඛාවන්ති පුළුවන් තරම් මිනිස්සුන්ට දීලා ලැබෙන ආත්මෙ මට ඉඩම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි නැත්නම් පිරිකර වෙන්නේ මොනවා හරි ලැබේවා කියලා මේ පුඤ්ඤානි කෛරාස කියලා කියන්නේ වෙන මොනවත් නෙවෙයිනේ. ඉතින් මෙතෙන්ට නේ දෙයියෝ අපි යොමු කරන්නේ. හැම දේශපාලනඥයෙක් අපි ඔතෙන්ට නේ යොමු කරන්නේ. හැම ආර්ථික විශේෂඥයෙක් හැම සමාජ විශේෂඥයෙක් කවුද කියන්නේ ඕක තේ ඕක විනිවිදොත් ඕක පතයිද ඒක තමයි මෙතෙක් වෙලා කියලා කියන්නේ පටවින් පටවිතෝ පටවියා පටවින් මේති මාමඤ්ඤය කියලා තමයි බුදුරජාණන් වහන්සේ යෝගාවචරයට උපදෙස් මේක මඤ්ඤනා කරන්න එපා. ඒක හිතෙනවා තමයි. දැන් නිසන්වන්නේ කැලේ හොඳයි. නගරයට වැඩිය හොඳයි. ඉතින් මේකට කැමති වෙන එක අහන්න දෙයක් නැහැ. ඒක නෙමෙයි බලන්න තියෙන්නේ නිසන්වන්නේ පටවියත් පටවියම තමයි. එපා කියලා උගන්නලා කවදාරි එපා උණයි කියලා හිතන්න. මේක අවබෝධ කරගත්තා. කොහි ගියත් ඒකට හොඳම නිදර්ශනය ධම්මරත් යාමරු දුන්නේ අපි කොහි ගියත් කක්ක කරන්න විලුමතක මැදනේ ඩ්‍රැනේජ් කක්කුසක ඉඳගත්තත් ඉන්දියන් කක්කුසේ ඉඳගත්තත් වාඩි වෙන්නේ කොහේ ගියත් Tamange විලුමතක මැදනේ කක්ක කරන්නේ යණ යන තැන ඉතින් ඕක තමයි අපි අර අරගෙන යන දේ පටවි කියලා ඒ කෑල්ලක් කරන කරේ තියාන ඇවිද ඇවිද ඉන්නවා මේක පුස්සක් කියලා මේක රිත්තක් කියලා මේක තුච්ච කියලා මේක පරතෝ කියලා මේක ශුන්‍ය කියලා මේක තේරුම් අරගත්ත කෙනා පුඤ්ඤානිකයි දාස සුඛාවහන්ති කියනකොට පස්ස බොල් ගතියක් තේරෙනවා මේ පින්කරන ඉඩ ලබන්නේ පින්කරන රතර ලබන්නේ හරක බාන ලබන්නේ මේ සේරම මේ භාවනා කරද්දී මැරෙන්න ඉස්සරලා කවදා හරි දැකලා තිබුණා මේක භාවනා ඇතුළට ගිහිල්ලා බැලුවොත් මේකේ පුස්සක් තියෙන්නේ වරණගන්න දෙයක් නැහැ. පටවින්, පටවියා, පටවිතෝ, පටවින් මේති කියන දෙයක් නැහැ. වරණගන්නේ කෙලස් තිබුණොත් විතරයි. පටවි කියන වචනේ වරණගන්නේ පටමා, ဒ ුතියා, තතියා ඒවට තියෙන එක එක වචන තියෙනවා. මේ ဒ ුතියාවට කියලා කියන්නේ මේ සත්වෙමිට කියන්නේ භූම වචන, පංචමීට කියලා කියන්නේ එහෙම ලස්සන වචන වර්ගයක් තියෙනවා අටුවව දාලා. ඒ කොයි දේ දැම්මත් මගේ කරලා කණ්ඩ ඕනවට තමයි වරණගන්නේ. මුකේට හරි නමක් දුන්නා නම් කෙලේශයක්. නමක් දුන්නා නම් ඌ අල්ලගන්න කරන වැඩක්. නිසා පුළුවන් වෙයිද අපිට භාවනාදී කිසිම නමක් නැති තැනකට ගිහිල්ලා පටවිය හරහා හරි කමන්නේ තේජෝ හරි කමන්නේ වායෝ හරි කමන්නේ ඉඳගෙන හරි කමන්නේ පටයන්කේ හරි කමන්නේ ඇවිදිනකොට හරි කමන්නේ ගිහිල්ලා මොනම දෙයක්වත් නම් කරන මට්ටමින් එහාට ගියාම ඔන්න ව්‍යාකරණය නැති වෙනවා. පුදුම බයක් නෑ ඇති වෙන්නේ. පුදුමාකාර තනිකන් දෝෂයක් ඇති වෙන්නේ. ඒකට අපිට පඳුරක් අයින් කරන්න හිතෙනවා. අපනූලක් දාන්න හිතෙනවා. මොකද දෙන පිරිතුරුත් ගැට ගන්න. අර තනිකන් දෝෂේ නැති කරගන්න. මොකද ජීවත් වෙලා ඉන්නකොට සීක සීක නැත්තම් සරුවචන්හන්සේ ජීවත් වෙලා ඉන්නකොටම නාමපද ව්‍යාකරණ ඔක්කොම ටික අයින් කරලා තියෙනවා. ළමයි එක කතා කරනකොට නාමපද දානවා. පොඩි ළමයි එක දෙල්ලම් ගන්නවා වගේ. ඒත් ඇතුලෙන් දන්නවා මේක මේ කණ්ඩ ඕනවට තමයි මේ කබර ගෝයා තල ගෝයා කරගෙන තියෙන්නේ. මොකකට හරි නමක් දැම්මනම් කණ්ඩ තමයි. මුඛයකට හරි නමක් දැම්ම නැහැ නිසා ਸਰවඥන්සේ දේශනා කරනවා මේ ශාංශම තමයි මේ දේශනාවලියම තමයි කියන්නේ හැම දෙයක්ම නමකින් කෙලසිලා තියෙන්නේ. නමකින් කෙලසිච්ච නැති කිසිම දෙයකින් අපිට දුකක් දෙන්නේ නැහැ. නමක් දාලා නැති කිසිම දෙයකින් දුකක් දෙන්නේ නැහැ. ඒ වගේන භාවනා කරන්න ඕන එක මොකුත් නැහැ. ඒක නිවන්ට අදාළ නැහැ. නන්දාලා තියෙන තණ්හා මාන දිටි තියෙන දේවල් ඒව ගැන විතරයි භාවනා කරන්න ඕනේ. ඒ වගේන් අයින් වෙච්චාට පස්සේ නිවන ලැබෙන්නේ නන්දාපු දේවල් කියලා කියන්නේ අපි එකතු කරගත්ත දේවල් දුක එනතාවක් එන්නේ අපි නන්දාපු දේවල් වලින් විතරයි. ඒ නමත් ඔය සාමාන්‍ය පටවි කියන්නේ පටවින් පටවිතෝ පටවියා පටවින් මේජි කියලා හත් හත් අට ආකාරයට නවරණනවා. මේකේ හතරක් පෙන්ලා තියෙනවා. ඉතින් මේවා පිළිබඳව මේ ව්‍යාකරණ පිළිබඳව කතා කරන්න ගියොත් උගව දෙනුට කේන්ති වෙන අපිට කතා කරන්න බැරිද කියලා. ඇත්තටම කතා කරන්න පුළුවන් මනුස්සයා විතර පව් කරගන්නේ කතා කරන්න බැරි සතා. ඌ පොඩක් ආගත්ත බැනගත්ත ඉවරයි. මේ ඇඟිලි දෙක තෝ බලා ගියතෝගේ අම්මට කියලා ඒව කියන්න විදියක් නැහැ නේද? භාෂාව නැහැ. යවිත් ගිහිල්ලා පිටරටක තියෙම කේන්තියක් ගිහිල්ලා කෑගාල වැඩක් නැහැ. ජීවිසුරු කිව්වට තේරෙන්නේ. ඒ දම්නිසෙන් තියාමතු ගියාලු දන්නේ නැතුව ජර්මනියේ ඒ තාප්පේ ළඟට ගියොත් මරනවලු. ඩිගටම කැම්ප්. ඒ ජර්මන් ධර්ම දූතේ අපේ බර්නවල තියෙන මේකේ ඉඳලා පහින් යන දුර තියෙන ඒ තාප්පෙට. ඊස්ට් ඇඩ් වෙස්ට් වෙන්කර් දැල්. මේ ආමරු දන්නේ ගිහිල්ලා. කියලා මොකොත් නැතුළු ජර්මන් කාර් හතර පහ දෙනෙක් කැවිලා තුවක්කෝ තියාන ඇව්වල මොනවද? මියාරු ගලු දන්නවද? දැන් මියාරු පෙන්වන්න ඕනේ මම මේ ගොරකෙක් මිරන්නේ. එක එක තුන හතර පහ හත අට නවය 10යි. කියවලු. අර බුරුමෙන් ආයෙත් ඇවලු මේ තමසේ කවුද කෝ ඩෙන්ටි කාඩ් එකයි එකයි තුන හතර පහ හත අට මේ 10යි දෙයි වැඩ නැන්නේ කතා කරලා එයාගේ ජර්මන් කතා මේ අහන හොඳට ජර්මන් පුළුවන් අහන දේ දන්නවා කළු විනියනේ ඊට පස්සේ කණෙන් ඇදගෙන ගිහිල්ලා ආරස කලාපෙන් එළියට දාලා ගියා නැත්තම් කතා දෙයක් නැහැ වෙඩි තියෙනවා ඉතින් අපි සුද්දා කියනවා අප්‍රිකාට ගිය වෙලාවේදී පොලිස් කාර්යයක් කැලේ ලයිසන් නැත්තලු. ඉල්ලුවල්. අප්‍රිකන් කාර්යම පොස් කාඩ්ඩයක් දෙකට නවල දුන්නලු. පොස් කාඩ්ඩයක් තියුණා සාක්කුවේ. ඒක දෙකට නවල අර අහුරක්ව කියවන තේරෙන්නේ නැහැ. ඒක ලයිසන් එක කියලා යන වෙන්නේ කිව්වලු. මේ භාෂාව දන්නවනම් විතරයි අපිට කොක්ක ගන්න පුළුවන් නේ. නිසා අපි ගිහිල්ලා තමයි කාට හරි කොක්ක ගස්සව ගන්න. අපි ඔයා භාෂාව දන්නවා. අතට අත දීලා ඌ පිස්සක් කරගත්තට පස්සේ ඌ අපිට ගන්න. ඌට කිව්වොත් කිව්වනම් අයින්දෙන්ද තේක බිව්වද කියලා ඌ ගිහිල්ලා අපිට වැසිකිලිය පෙන්නලා ඌ යයන්ද. සිංහල කතා කරන දැනගත්තනේ. විනාසයි. ඉතින් භාවනා මැදස්ථානට ගියොත් මාස 3ක් කතා කරන්නේ නැතුව බිම් බලාගෙන ඉඳී. මුළු භාවනා මධ්‍යස්ථානෙම කරු කරනවා. අපි දන්න භාෂාවෙන් good morning කියන්නේයි බුරුමෙන් කතා කරන්න යනවනේ තුප්පහි වෙනවා. මොනවත්ක්ම දන්නේ නැහැ. මම බුරුමගේ පණිතරමගේ පළවෙනි දවසේ කිව්වා දෙකට බණක් තියෙනවා යන්නේ කියලා. දැන් දෙක වෙනකන් ඉතින් ෆිල් සීරියෙන් ඉඳලා යනකොට ඔක්කොම බුරුමෙන් බණ කියන්නේ. මම කියන ආමතුරුවක් දැක්ක මේ පිස්සු ආමතුරු කෙනෙක් කියලා වාඩි වෙනවා දැන් මමත් හිටියා දැන් වටපිට බල මොනක්වත්ම තේරෙන්නේ නැහැ මට ඉතින් හිමීට මම නැගිටලා ආවා. මන්ට උපදෙස් දීපු හාමුදුරුවෝ හිතලා තියෙන මම බුරුම කියලා. මම දන්නේ නැහැ. මම අවුරුදු 4ක් හිටියා. මට කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියන හැම ගුණයක්ම වඩපන් ಗುಣ වසාගෙන ජීවත් මේ දන්න කරත්තිරෝදේ පෙරලෙනට අඩිය පොඩ්ඩක් පතුලේ හැප්පෙන එක දැකලා තමයි අපි පටවි ධාතුව දන්නවයි කියලා කියන්නේ. කරත්තිරෝදේ දන්නවයි කියලා කියන්නේ. බල සංක්‍රමණය දන්නවයි කියලා කියන දන්න දෙයක් නෑ 100ට එකක්වත් දන්නේ නෑ දන්නවනම් කතා කරන්නේ දන්නවනම් ඔය පටවින් පටවිතෝ පටවියා පටවිමේදී ඉව ඔක්කොම ළමා වැඩසටහන් බව දන්නවා ඒතර පුඤ්ඤානිකයිඩාත සුඛා වහන්ති කියනොට වැරදි නෑ දෙයියොත් හරි බුදුන්ඩ වැරදි බුදුහාන කරන මම මේ ලෝකෙට ආවේ උඹලා ලව්වා පින් කරවලා ලබනාත්මෙත් පෘථිවිය හම්බ කරන්න නෙවෙයි දැන් ওই තියෙන පෘථිවිය මත හොඳට භාවනා කරලා ඔකේ ගණ්ඩ දෙයක් නැති බව අඩු ගන්න මේ පොළොව පොළොවේ හැප්පෙන පටවි ධාතුවේ තියෙන තියෙන පියවරේ බාට් කට්ටි භාවනා කරලා කියනවා එහෙම භාවනා කරනකොට එපා වෙනවා කියලා. එපා වෙන එක තමයි වෙන්නේ. ඉතින් පටවි ධාතු එපා වෙනවා. පටවි ධාති ගන්න දෙයක් නැහැ. අන්න ඒකට ප්‍රසන්න මනසක් ඇති කරන්න පුළුවන් නම් ඇවිදින්න ඇවිදින්න ඇවිදින්න ඇවිදින්න මට එපා වෙනවා කියලා දන්නවනේ. කම්මැලිකම. උගදෙනෙක් හිතනවා මේ භාවනාව කැඩිලා මට වැරදිලා එනත මේ සක්මන දාලා තියන්නේ නැගිටිනilla බස්නායට දිශාව හරි නැහැ. නිසා ඇවිදිනුට එපා වෙනවයි කියලා. මෙතන ඉන්න කවුරක්වත් ඉන්නවද ඇවිදිනුට එපා වෙච්ච නැති කෙනෙක් අහන්න බලන්න. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න එපා වීමක් ඇති වෙච්ච නැති කෙනෙක් ඉන්න දහන්න මේ මුළු සක්වලේම භාවනා එක විනාඩියක් කරපු මිනිහගේ. උට තේරෙන්නේ ඕක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්න ඕනේ. භාවනා කරනකොට ඒ භාවනා කරන වස්තුව පිළිබඳ තියෙන මනාපේ නැති වෙනවා. ඒක වාර්තා කරන්න පුළුවන් නම්. ඒක තමයි කියන්නේ පටවින් නමඤ්ඤති පටවියා නමඤ්ඤති පටවිතෝ නමඤ්ඤති පටවින් මේති නමඤ්ඤති පටවින් නාබිනන්දති තංකිස හේතු පරිඥාතං තස්සාති වදාමි. පෘථිවිය පිළිබඳව මගේ කියන්නෙත් නෑ මම කියන්නේ නෑ පෘථිවියෙන් කියන්නේ නෑ පෘථිවිය කියන්නෙත් නෑ මොකද දන්නවා ඕක කියන දෙයක් නෑ අපි කැමති නෑ මෙච්චර අපි හම්බ කරගත්ත පටවිය ගැන එහෙම නිකන් කන්ඩෙම් කරලා දානවට අපිට ඕන මේකේ මොකක් හරි වටිනකමක් තියෙනවා කියන්න මේ පෘථිවිය මං ගත්ත ඉඩම හොඳයි මුදිගේ ගල් තියෙන නිසා මං ගත්ත ඉඩම හොඳයි ඒකේ දියුල්පතක් තියෙන නිසා කියලා මේ මේක අභිනන්දනේ නේ තියෙන්නේ ඉතින් ඒක නිසා ඒක ඉක්මවන්න පුළුවන් බවයි මේ මූලපරියාය සූත්‍රයේ කියවෙන්නේ. ඒක එතන කියලා දෙන්නේ මේ හැම දෙයක්ම අපි අගය කරන දේවල් තකතිරුකම නිසා තමයි අගය කරන්නේ. මේ මුළු පොළොවම දවසක උණු වෙලා වැක්කිරලා යනවා. එදාට මේ එක එක මැණික් කැටේ එක රත්තරන් වල තියෙන වටිනාකමක් තියෙනවා. සූර්ය හතක් පායනකොට මේක පිච්චිලා යනවා. ඒකට මොනවද ඕකේ ගන්න තියෙන්නේ? මොනවද ඉඩම් බෙදන්න තියෙන්නේ? ඒ අතරමාර්ගයේ තියෙන පුංචි සමශීතෝෂ්ණ කාලේ අපි එක එකත් නියව ගන්නවා කුඩු මිනිස් කාපු රිලව් වගේ ඔය ඉදම තොගේ මේ ඉදම මගේ පෙරළු ගෙඩිය අටකටකට කඩාගෙන ඒනොත් එකක් දෙගුරුන්ට තියාගෙන හත් කුළු පව් වගේ අපි හිටි අපි බෙදාගෙන පැලෙයිනි වටට ඇයි අද එන කොටාගෙන ඒ නිසා අපි අද විඳවන්නේ මගේ කියාගත්ත පටවි කොටසට තමයි යන්නේ ඒක කොටසක් අරගෙන සක්පම් කරනකොට විලුඹට වදින පටවිය අරගෙන තබන තබන වාරේ හොඳට නිරීක්ෂණය කරන්ඩ එන්නේ එන්නේ තමයි තේරෙක ටික වේලාවක් ගියාම අනායාසයෙන් කෙරිලා නිකම්ම ඇවිදින්න පටන් ගන්නවා. ආයාසයේ තියෙන තාක්කල් පුඤ්ඤානි කෛරාත සුඛාවහಂತಿ. පින් කරනවා උඹලා. ලබන ආත්මයට හම්බ වෙනවා. අනායාසයෙන් ගිය ගමන් බුදුදහමේ සඳහන් කරලා තියෙනවා මේ ලෝකාමිසම් පජයේ සම්තිපෙක්ක මානෝ. ඒ තමන් මේ ලෝකාමිස කියන මේ හැප්පෙන දේ කතහැරපන් සාන්තිය ඉතුරු වෙනවා උඹට. ඒතර උඹ නිකන් පොළොවේ ඇවිදිනවා වගේ නෙවෙයි පේන්නේ. වාතයේ ඇවිදිනවා වගේ ඔහි ඇවිදිනවා. ආමිෂය අතහැරෙනවා. එතෙන්ට එනකන් ලෝකාමිසම් පජයේ එනකන් පුඤ්ඤානිකයි රාජසුඛම් මුල්ලු බුද්ධඝම පුඤ්ඤානිකයි රාති සුඛවහන්ති. අද තියෙන මුළු බුද්ධ ආගමම පුඤ්ඤානිකයි රාජ සුඛවහන්ති. පින් කරපියව් සැප පිණිස බුදුරජාණන් කියනවා ඔය තියෙන කුණු කන්දලෙත් අතහැරපන්. ඔය අල්ලන්න පුළුවන් දේ ආමිෂේ අතහැරපන් කියලා. ඒ නිසා ඒ මුලදම සම්බදම මූලපරියාය සූත්‍රය හරීම හරීම විවාදශීලී. අටුවාචාන් මාංශي අටුවාව නොලියන්න හිතලා තියෙනවා. මෙතන ඒකේ බුද්ධහමට සෑහෙන්න පහරවදිනවා. මේ සාමාන්‍ය දහම් පාසල උගන්වන දේවල් වලට ගහනවා. දහම් පාසල උගන්වන දෙයියෝ උගන්වන දේ. පුඤ්ඤානි කෛරාත සුඛාන්ත හොඳුවට පිං කරගෙන ඉඳා හොඳ බබා වාගේ කියලා. බුදුරජාණන්සේ කියනවා ලෝකාමි සම්පජහේ සම්තිපෙක්ක මානව තැන්ටවත් තොපි අල්ලගෙන ඉන්නවනම් මොනවා හරි බලුවලියක් හරි ගංගේ ගහගෙන යන එක පිදුරු ගහේ හරි අන්න ඒකත් නැති වෙන තැනට යනකම් භාවනා කරපන් කියලා ඉතින් මට හිතුණා මේ ටික මේ මේ මෙතෙන්ට එනකොට ටිකක් දාන්න කියලා අපි ආයෙත් කියමු චන්ද්‍රරතන හමුදුරන්ට ටිකක් කියවන්න කියලා. ඔන්නෝකයි එතකොට අශෘතවත් පුතජනයාගේ ලෝක දර්ශනය. සේක පුජ්‍යලයා පිළිබඳව අපි එදා සඳහන් කළා පටවින් පටවිතෝ අභිජානාති. පෘථුවිය පෘථුවේ වශයෙන් විශිෂ්ට ඥානයකින් සංඥාවෙන් නොවේයි විශිෂ්ට ඥානයකින් එක්තරා අවබෝධයක් ලබා ගන්නවා. නමුත් සම්පූර්ණයෙන්ම මඤ්ඤණා වලින් මිදිලා නැහැ. ඒක නිසා තමයි අපි එදා සඳහන් කළා ඒ සේක පුජ්‍යලයා පිළිබඳව අමුතු විදිහේ වචන කීපයක් සඳහන් වෙනවා. පටවින් මාමඤ්ඤි, පටවියා මාමඤ්ඤි, පටවිතෝ මාමඤ්ඤි, පටවින් මේති මාමඤ්ඤි, පටවින් මාභිනන්දි කියලා. මෙතනදී අපිට අටුවාවේ දක්වපු විවරණයට වඩා වෙනස් යමක් කියන්න සිද්ධ වුණා. මක්නිසාද අටුවාවේ මේ මාමඤ්ඤි කියන එක තේරුම් කරන්නේ අර ශේක පුජ්‍යලයාට මඤ්ඤති කියලාවත් න මඤ්ඤති කියලාවත් කියන්න බැරි නිසා අඩාල බවක් හැඟවීමට මේ මා මඤ්ඤ කියන එක යෙදුවා කියලා. නමුත් මෙතන පැහැදිලිවම පෙනෙනවා මා නිපාතය යොදන්නේ වැළැක්වීම අර්ථයෙන් ප්‍රතිෂේධාර්ථයෙන් මා අභිනන්දි කියන්නේ මඤ්ඤනා නොකරව. එහෙම නැත්නම් මා අභිනන්දි කියන්නේ සතුටු නොවේව. මේ ශේක පුජ්‍යලයා පිළිබඳව විශේෂයෙන් කියන්නේ සොයං ශික්ෂණයක හැසිරෙනවා ඒ පුජ්‍යලයා. සේක කියන වචනයෙන් කියන්නේත් ශික්ෂණයක් ලබන කියන එකයි. ඒ කියන්නේ අභිඥා වශයෙන් යම්කිසි අවබෝධයක් ලබා ගත්තා පරිඥාව තාම නැහැ. පිරිසිඳ දැනගත්තේ නැහැ. ඒකට තමයි අර සේක පුජ්‍යලයා පිළිබඳ අවසාන කෙරෙන්නේ තංකිස්ස හේතු පරිඤ්ඤයං තස්සාති වදාමි. මක් නිසාදයත් ඒ ශේක පුජ්‍යලයා විසින් පරිඤ්ඤයං තස්ස පිරිසිඳ දත යුතු නිසයි. දත යුතු නිසා ඒ ශික්ෂා මාර්ගයේ හැසිරෙනවා. ඒ හැසිරෙන බව පෙන්눔 කිරීමටයි මා කියලා යොදලා තියෙන්නේ. මා මඤ්ඤි, මා අභිනන්දි වශයෙන්. ඒ කියන්නේ ලෝකයා යොදාගෙන තියෙන මේ ව්‍යාකරණ රටාව ඒ සේක පුජ්‍යලයටත් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ නිසාම තවම අර අනුසය ආදිය ඉවර නැති නිසා සේක සත්වයේ සිටින පුජ්‍යලයා ඒ පිළිබඳව එක්තරා හික්මීමක් කරනවා. නිතරම සතිය ප්‍රඥාව යොදලා අර ලෝකයාගේ ව්‍යාකරණ රටාවට අසු නොවෙන්නට උත්සාහ ගන්නවා. මේකදී අටුවාව දෙන එක අටුවා කියන්නේ සීක පුත්තිලයා ගාවට එනකොට තණ්හා මාන දිට්ඨියෙන් තණ්හාව නැහැ. හැබැයි පෘථිවිය මාන්නෙන් අල්ලලා තිනවා දිට්ඨියෙන් අල්ලලා තිනවා. එසේ එයා දන්නවා ඉස්රායෙලි පහුරු තුනකින් දැන් එකක් ගැලවිලා තියෙන. ඉස්සර විතර අහුවෙන්නේ නැහැ. ඒ නිසා එයා අල්ලන්නෙත් නැහැ, අල්ලන්න ඇහුවෙන්නෙත් නැහැ. අල්ලව්වට අල්ලන්න ගියාට අහුවෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අටුවාව විස්තර කරන්න හදනවා මේ මඤ්ඤණා කියන එකට පහුරු තුනක් තියෙනවා තණ්හා මාන දිට්ඨි කියලා. සීක කියන්නේ සෝවන් වුණාට පස්සේ යාට දිට්ඨිය නැහැ දැන්. තණ්හා මාන තියෙනවා. ඒත් අර පුරුද්දට අල්ලනවා. ඊතුරු දෙකෙන් අල්ලනවා. ඒ අල්ලනකොට භාවනා නොකරපු රහසෝවන් වෙච්ච නැති කෙනාට වගේ නෙවෙයි යාට ඇල්ලුවට අහුවෙන්නේ නැහැ. අසාර්ථක ප්‍රයත්නයක් කරන්නේ දැන්. ඒ ප්‍රයත්නය විස්තර කරනවා මාමඤ්ඤි කියලා. නමුත් සරුවචනසේ මාමඤ්ඤි කියලා කියන්නේ ඊතුරු දෙකෙමුත් අල්ලන්න නැතු හිටපන් කියලා. ඒක විධානාර්ථයක් තියෙන්නේ. නිෂේධාර්ථයක්. ඔය උඹ එකක් කල්ලා දැන් කඩාගත්තනේ අඬ. ඊතුරු අනුදෙකත් කඩපන්. අර තීනාණු දෙකෙන් තව ප්ලාස්ටික් කැල්ලක් දාලා ගණ්ඩ හදන එක නෙවෙයි. ඒකටත් ඉඩ තියෙනවා. يعني සෝවාන් වෙච්ච කෙනා තාම තණ්හාවට මාන්නයට දිට්ඨියට පුරුද්දට ඇද බැබ්බැහි වෙනවා. ඒතර සර්වඥාන්ස් කියන දැන් පුතේ උඹ ඔක්කොම කරලා තුනේ එකක් කඩාගත්තනේ. ඉසු දෙයක් කඩපන්. ඉතින් කඩන්න බලපං. නමුත් අටුවචාන් වහන්සේ දෙන විවරණය යම් ප්‍රමාණයකට මේ පැත්තට ඇසරවන සුළුයි. නමුත් ඒකේ ඉච්ඡර පිසිදු කියෙන්නේ නැහැ. කිව්වට යෝගාවචරයට අහුවෙන්නේ නැහැ. යෝගාවචරයට තේිනවා භාවනා කරන්න ගියාම gedarat එක්ක නිතර සම්බන්ධතාවල අඩුපාඩුකම් සිද්ධ වෙනවා. මිනිස්සුත් එක්ක උදේ දකින්නට good morning කියන්නේ නැහැ. බත් දාන දෙන මනුස්සයට ස්තුති කියන්නේ නැහැ. ඒ මනුස්සයා උයලගෙනලා कांड දෙනවා. අපි බොහොම ප්‍රසන්නයි කිව්වේ මොන දියා බැලලා කරබන ඉන්නවා. ඒක නෙවෙයි gedare හිටියා නම් කෑම් වේලක් දීපු මනුස්සයෙකුට සල්ලි දෙනවා අපි. ස්තුති කරන ස්තුති කරන්නේ නැහැ. ඒතර තේරෙනවා මේ ගනුදෙනුවක් සිද්ධ වෙනවා හැබැයි පුරුදුතාවට ස්තුති කිරිලි නැහැ. මේක අපි විවස්ථාවනේ. මේක කරගෙන කරගෙන යනකොට අපිට තේන අම්මා අප්පාවත් මෙහෙම කන්න දෙන්නේ අපි අම්මා අප්පට ස්තුති කරනවා. මේ ස්තුති කරන්නේත් නැහැ මේ ශාසනේ. මේ දෙන්නේ බුදුහාමුදුරන්ට. තොට නෙමෙයි. "තෝ මේ කාලේ භාවනා කරපියේ." ඉතින් මං භාවනා කරන්න කරන්න දාන ජීවන කරන පින් සිද්ධ වෙනවා. ඒ ගණිතන කාටවත් පේන්නේ නැහැ. ළඟට ගිහිල්ලා ස්තුතියි කියලා අතට අත දීලා මෙන්න වහඩක් තෑග්ගක් කියලා ඒ බයිලා නෑ මේකේ. ඉතින් එතකොට අපි අර මෙතෙක් කරගෙන ආපු ව්‍යාකරණ රටාව ආචාර ධර්ම කෙරෙන්නේ නෑ. දවස් 7 8 භාවනට ආපු කට්ටිය අඬාගෙන ගෙදර යන්නේ අනේ මල පහනක් පූජා කරන්නේ නැහැ බුද්ධ පූජාවක් තියාගන්න නැහැ බෝධි පූජාවක් නැහැ බලන්නකෝ මේක මොන ගුණ වරපයක් කොනෝද කියලා දන්නේ ඒක බුද්ධ ආගමේ වැඩක් කරන්න එපා මේකේ මොකක්වත් නැහැ හරි කනකටුවෙන් යන්නේ යන දවසේ කියනවා අනේ සාන්ත දෙවෙනි දවස් ආයෙ නම් අපරාදේ ගෙදර ගිහිලවත් කරන භාවනාවක් උගන්නන්නකෝ කමට අහනක් දෙන්නකෝ කියනවා වහ කණ්ඩ හිතෙනවා මට පළවෙනි දවසේ කිව්වනම් කණ්ඩ දෙයක් ගහලා එක්ක එලවන්න තිබ්බා නැත්නම් අමටහනක් දෙන්න තිබ්බා. යන දවස වෙනකන් ඉඳලා මේ පද්ධතිය තේරුම් ගන්න බෑ. ඒ දවසේ මම බාන්දර හතරට ගියා. පණිතරාමේ ඉන්නකොට අපිට පොඩි කාමරයක් තිබුණේ. එතන එහා පැත්තේ සයිඩෝ ඉන්නේ. මේ සයිඩෝ උදේ පාන්දරල කවදාකවත් මම දැකලා නැහැ. බුද්ධ වන්දනාව කරා. මට ලොකු හැඟීමක් පහළ වුණා මේ ලොක්කත් බුද්ධාගමේ කියලා. දැන් සයිඩෝ එළියට එනකොට මම පත්කඩ ඉල්ල වැන්දා. අසුචි බලු බලු බලු කක්ක ගොඩක් වගේ මාව දැක්කේ. එහෙම වැඳිල්ලක් එහි නෑ. වැඳනම් කමටන් සුද්ධකට අහනවා. මොකද්ද කෙරුවේ සතියෙන්ද හිටියේ කියලා. වඳින්නේ ඒ වෙලාවට විතරයි ඔය යන්නේ යන තැන පත්කඩ එල්ල දැන් මේ පාරේ යන්න හදන්නේ දෙන්නේ නෑනේ යන්න දෙන්නේ නෑනේ කොණ්ඩ කඩලා දානවා පාරට පත්කඩ එල්ලනවා හැප්පුණොත් වැටෙනවා ඒගොල්ලන් ලෝනේ මේ ඉස්සලා වැඳ තමයි දැන් යන්න ඉස්සලා ආයෙසරක් වඳින්න ඕනේ ආයතරයක් වයින් ඌව කරගෙන හම්බෙන්නේ නැහැ නේ. මිනිස්සු තරහ වෙනවා. අනේ තරහ වීමේදී මේ ශේක වෙලා නෙවෙයි මම මේ කියන්නේ හැසිරෙනකොට වුණත් වින්ද කරන ආචාර ධර්ම පද්ධති නැහැ නේ මේ. කරන්න ගියොත් ඇයි හොඳයි විතරනේ ඉතුරු වෙන්නේ කතා කරන්න එපා. තැටියරම් ඵලයන් ඕන දේ බෙදාගනි මූණ බලන්නවත් එපයි කියලා ගෝයන්ක සිස්ටමේ කියන්නේ. ඒ මිනිස්සු දේව කාර්යයක් කරනවා වගේ ඇවිල්ලා පිරුවට ඇඳගෙන හරි ගැසලා කණ්ඩ බොන්න දීලා ඕගොල්ලන්ට කණ්ඩ දෙනවා. ස්තුතිවත් කරන්න යන්න එපා. කවුද ඔහොම කන්න දෙන්නේ? මේ බුද්ධ භෝගේ. ඉරි ගිහිලා කතරකට භාවනා කරපන්. භාවනා කරන්න කරන්න සිව්පස්සේ දීපේ කරන්න පිංචිද. ආන්නේ වගේ ආචාර ධර්ම වල වෙන මේ මේක මේ වෙනස ටික කාලයක් ගියාම දැන් පැවිදි වෙලා එහෙම කාලයක් යනවා තේරුම් ගන්න පැවිද්ද කියන්නේ මොකද්ද කියලා. හීනෙන් වගේ තමයි තට්ටේ අත ගෑනකොට කල්පනානේ යකෝ මොකද වෙලා තියෙනවා පැවිදි වෙලා. දුමුරු පාට දකින්නකොට ආ ඕ ඕ කියා ගන්න තු ඊට පස්සේ උඹ පැවිදි වෙලා. ඕක හිතදුනට පස්සේ තේිනවා මේ ගිහියෝ කියන જાතිය වහා කතා කරන්න එපා කතා කරුවොත් ඒගොල්ලෝ පැත්තට අදිනවා. අම්මාවත් එකයි. තාත්තාවත් එකයි. රජ්ජුරුවාවත් එකයි වදේමයි. හැබැයි උන් තමයි कांड දෙන්නේ. උන් තමයි සීවර වින්න පාත සේනාසෙන් තේ වෙලාවට වටාත්තක් කරන හුණ වහගෙන කියන්න ඕන ටික කියනවා. හරි හොඳයි පුඤ්ඤානි කෛරාත සුඛාවහන්ති කියලා බණ කියලා යනවා. අපි එහා පැත්තෙන් තියෙනවා ලෝකාමි සම්පජයේ පෙක්කමානෝතෝ ඔය ගියොත් අතරපිය. ඔය ජීව කැම එකත් අතරපන්. ආමිෂය අතහැරපන්. ඒ ඇතුලෙන් Tamanට අරබන පදේ කියනකොට වටාත්තෙන් එළියට යන්නේ මොකද්ද? පුඤ්ඤානි කෛරාත සුඛාවාන්ති. ඉන් 10ක හිතා ගන්නවා නී මේ ස්වාමීන් වහන්සේලා පුඤ්ඤක්කෙත්තං අනුත්තරං මේ අපෙන් කාලා පින් කෙතක් අපිට මේ වපුර ගන්න. සංඝයාට දායකයා කියලා කියන්නේ අම්මු ගිහි සද්දාව තියෙන නිකන් කාඹිලිය තියෙන්නේ. දන කාඹිලිය කියන්නේ. ගෑවිච්ච ගෑවිත්තන කහන්නේ. එච්චරයි. ඉතින් හිතන්න ගිහිගේ ඉඳලා සෝවන් වෙච්ච මනුස්සයට මොකද වෙන්නේ කියලා. එතෙ තේින මේ අනික් කටට මේ කියලා දෙන්න බෑ කිව්වොත් මේව සැලන් කියලා පිසන් කොටුවට දානවා. ඇයි මුට පිස්සුනේ? එම් පැවිදිුණාට පස්සෙත් පිසන් කොටුවට දානවා. ඒ දෙකක් නෑ මේ චන්ද්‍රත් නාමරන්ට අහුනොත් ගියා. ඊළ දැම්මා. මොන හරි කැමැතිව පිස්සෙ පියාටෙක් දෙමලෙක් මුස්ලිම් මිනිස්සෙක් කියන ඇතුලේ ඉන්නවා දකින්න ඌ ඉන්න ඕනේ සවත්තු සිරපු දාන තොප්පියක් දාගෙන ඇතුලේ ඉන්නවා දකින්න ඕනේ. ඒකට තියෙන දැනි ඌ ඌගේ චාරිත්‍රයේ තියෙන. ඌ දෙයන්න කරුකරන හැටි තොප්පි දාන්න ඕනේ. සිරපු සවත්තු දාන්න ඕනේ. පල්ලියට යන ට්‍රයිකෝට් අඳින්න ඕනේ කතෝලිකයි. ඉතින් අපි ආපම කියනවා ගලපියෝ එහෙම වෙන්න බෑ ආරේ වෙයි කියලා. මෙන්න මේ මිනිස්සුන්ට ඇවිල්ලා ඒ බුරුමේ තිබිලා තියෙන සුද්දා ඉන්න කාලේ උන් යනවලු මේ බන නැටමු ස්ථාන බලන්න. සුද්දාගේ රට දැන්. බුරුම කාඩ බොහොම සද්දාවෙන් ස්ථාන කරනකොට මිනිහක්කු මිනිස්සු අපතු සිරපු දාගෙන නගිනවලු මේ මහගිරි දඹේ. ඊට පස්සේ හර්තාලයක් කරලා. මොකද හර්තාලේ ඉෂු ඉෂු. අපතු දාන පූජනීය ස්ථාන වලට යන්න බෑ. සුද්ධ තේරුම් ගන්න තාඩේ බලනකොට මේ දේශීය මිනිසුන්ට අවනම්බ සිද්ධ වෙනවනේ. දැන් කරන්නේ සුද්ධ ඇවිල්ලා බුරුමකාරගේ කර උඩ නගිනවා. බුරුමකාරය සපත්තු දෙරපුණ නැතුව සපත්තු දාගෙන සුද්ද පූජා මේක වටේ රවුමක් ගෙනිලා අතාරිනවා. චෛත්‍ය වටේ. ඉතින් කාටුන් එකක් ඇඳලා තියෙන දැන් ෂූ දාගෙන හිටියට ඌ ඉෂු එකක් නැහැ. ඌ ඉන්නේ සුද්දා මේ බුරුමකාරය කරුණේනේ. බුරුමකාරය එයා කරේ තියන වටේ රවුමක් ඇවිල්ලා දැන් දෙන්නම ෂේප් නේ දැන්. උන් වගේ දෙයක් තියෙන නිසා භාවනා කරලා සීක தත්ත්වයටපත් වෙනකොට අනාගාමි தත්ත්වයටපත් වෙනකොට ඊටත් වැඩිය මේ තව ඊතුරු දෙකේ දුර්වල වීම වෙනවා. ඒකට මේ පොළොවත් එක්ක මිනිසුත් එක්ක මේ ආචාර ධර්මත් එක්ක මේ ව්‍යාකරණත් එක්ක තියෙන සම්බන්ධතාවයේදී නිකන් හරියට පොල් ගෙඩිය මේ තැරියෙන් ගැලවෙනවා කියන එක දැකලා තියෙනවා. දන්නවද? තැරියෙන් ගැලවිලා වැටෙනවා කියලා ගල් ගහලා කඩනකොට වැටෙන තැරියෙන් ගැලවිලා වැටෙනවා. ඉතින් ඉදුණාට පස්සේ වැටෙනවා. අල්ලන්න බෑ, හයි කරන්න බෑ. දూరుෙන් ගෙඩිය ඉදනට පස්සේ වැටෙනවා. ඉතින් ඒ වගේ ඕගොල්ලෝ අල්ලගෙන තියෙන ගහගෙන තියෙන එකෙන් කුප්පියෙන් ගැලවෙනවා. කුප්පියෙන් ගැලවෙනවා කියලා කියන්නේ. මහ විශාල වෙනසක්. මිත්‍යකල් අගය කරව පුඤ්ඤානි කෛරාත සුඛාවහන්ති කියන වෙනුවට ඒ පදේ මකල ලෝකාමිසම් පජහේ සම්ති පෙක්කමානෝ සාන්තියක් අවශ්‍ය නම් ওই ලෝකාමිෂත් එක්ක අක්කත් එක්ක සුගනුසුණු අතහැරපන් බුද්ධ භෝගේ කාපන් හම්බ කරගෙන කන්න එපා කැතයි. හොරකම්කට කන්න එපා කොහොමඩක්වත්. කැතයි. හම්බ කරලා කනවා කියන එක කැතයි. දැන් හම්බ කරන්නේ නැති අපි වහන සක්විති වගේනේ ඉන්නේ ඕගොල්ලෝ වගේ බලන්න. ඔයාලා මේ සතපය දායේ තීන්දුව අපි කවදාකවත් ගන්න ඕනේ ගානක තීන්දුවක් කරන්න මොකද ඒ අපි ඉන්න ජීවිතේට ඕගොල්ලෝ කැමතියි. ඕගොල්ලෝ හම්බ කරලා ඕගොල්ලෝ තමයි පින් කැටේ කීයක් කර දාලා හාමුදුරු සප්ප සප්පසේ ජීවත් වෙන්න කියනවා. අපි බුද්ධ පුත්‍රයන් වහන්සේලා වශයෙන් අපි මේ වස්තු අරගෙන ලෝකාමිසම් පජහේ සම්තිපෙක්කමන සාන්තිපින්සෝ ලෝකාමිසය අතහැරවා. පුඥානි කෛරාත සුඛවහන්ති කියලා කියවෙන වෙලාවල් තියෙනවා දෙයියෝ අදහන වෙලාව බුදුන් අදහන වෙලාව නෙවෙයි. දෙයියන් බුදුන් අදහනද බුදුන් අදහනවා කියලා කියන්නේ ඔක අතහැරපන්. අතාරින්න නම් පටවි ධාතුව තේරුම් ගන්න ඕනේ. මාමඤ්ඤ කියන තැන ඉඳලා න මඤ්ඤ කියන තැනට යන්න ඕනේ. මඤ්ඤනා නොකරව කියන තැන ඉඳලා මඤ්ඤනා නොකරමි කියන තැනට යන්න ඕනේ. ඒක වෙන්න බෑ කියලා හුඟ දෙනෙක් හිතනවා. ඒකයි කිව්වේ 1956 <clears throat> වෙනකොට දැන් බුද්ධ ශාසන ඉවරයි. දැන් තියෙන නැති 2500 ආයතින් මෛත්‍රී බුද්ධ ශාසනය තමයි කියන්නේ. දැන් හැබැයි ඉන්න පොඩි කෙල්ල කෙල්ල ටිකක් උන්ට ওই මෛත්‍රී බුදුහාමර දන්නෙත් නෑ ගෞතම බුදුහාමර දන්නෙත් නෑ දැන් අතාරින්න පුළුවන් බව දන්න. මේ දැන් අතාරින්න පුළුවන් බව දන්න. ඉතින් අපි ඉල්ලනවා දෙමාපියන්ගේ සහයෝගය. අපි ඉල්ලනවා ගුරුවරුන්ගේ සහයෝගය මෙන්න පුංචි දරුවගේ මේ දැන් අතාරින්න පුළුවන් කියන ගතිය කාබාසිනිය කරන්න එපා. ඒ ළමයාගේ සුන්දර ළමා කාලේ දෙන්න ඒ ළමගේ සතුට තියෙන පටවියාපෝ තේජෝ වායෝ මත නෙවෙයි. මේ ප්‍රසන්න මනසේ දෙමාපිය විනාශ කරනවා ඒක. ඒ දරුවා මගේ කියලා හිතාගෙන. පන්තිපාර ගුරුවරු විනාශ කරනවා ඒ දරුවෝ. මේ දරුවෝ සිලබස් එකට වැඩ කරන්නේ නැහැ කියලා. දරුවා වැඩ කරන්නේ ඒ ප්‍රසන්න මනසට. දෙඤ්ඤන් සල්ලි වලට උන් වැඩ කරන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් ද පොඩි දරුවෙක් වෙන්න. එතකොට අපි ওই කියන සීක தත්ත්වයටපත් වෙනවා. අපි දැන්නත් දවසේ සෑහෙන වෙලාවක් ඕකේ ඉන්නේ. අතහැරලා නිකන් ජොලියේ ඉන්න වෙලාවේ දන්නේ නැහැ. ඒ නිසා මේ මාමඤ්ඤි නමඤ්ඤි. ඒක මහසි සයිඩොත් එක පෙළලා දීලා තිනවා මා කියන්නේ නොකරව කියන එක. න කියන්නේ නොකරයි. ඉබේම කෙරෙන්නේ නැහැ. ඉතින් අන්නේ වෙනස අපේ තුල රහත් වෙනකම් ඉන්න ඕනේ. සීක වෙනකම් ඉන්නවා. දැන්ට සිද්ධ වෙනවා. අපි දැන් යමක් ගැන කල්පනා කරනවා සෙසු ලෝකේ අපි අමතක කරලා නෙන්නේ. යම් එක දෙයක් ගැන අපි කල්පනා කරගෙන ඉන්නවනේ සෙසු ලෝකේ අපි දන්නේ නැත්නම් අමතක වෙලා. අන්නේ අමතක වෙච්ච එක ගැන ජොලිය ඉන්නවනම්. Taman මේ මේක හේතු කරන අමතක කරපු දේ පිළිබඳ ප්‍රසන්න මනසක් ඇති කරගන්න පුළුවන් නම් අපි 99.99ක් rahat වෙලා දැන්නෝ ඉන්නේ. මම දන්නේ කියන එක තේරෙනවද කියලා. අපි යමක් හේතු කරගෙන සතිය පිහිටවල ඒ සතිය පිහිටපු නිසා අපිට අමතක වෙච්ච තරම් ලෝකේ ගැන සතුටින් ඉන්නවා. කාට හරි පුළුවන් නම් මම මේ කියන එක නැවතරයක් මේ වෙන වචනකින් කියන්නේ. තේරෙනවද මම මේ කියන්නේ? නෑ කියුණා තේන. චන්දතාවගේ උත්සාහ කරගෙන මොන ගහන්න පුළුවන්. ඒකම වාසිය කියමයි අතේරෙන විදිහට අතහැරීම ගැන අතහැරියා කියලාවත් හිතන්නේ නැතුව ඒක එහෙමම ඉවරයි. දැන් මේ වර්තමානයේ විතරක් නෑ ඊට වැඩි වෙනස් වෙනස් අර්ථචායාවක් මම දෙන්න හදන්නේ. ඊට වැඩි බොහොම ප්‍රසන්න මනසක් ඇති කරගන්න පුළුවන් හැම කෙනාටම නොමිලේ දෙන සැපක් මම මෙදෙන්න හදන්නේ. උත්සාහ කරන් බෑ. මේක සාකච්ඡා කියලා නේ කියන්නේ මේක. අතර ඔව් අන්න හිතුවා. කලින් මතක් කරගන්න. කයක් කරදර ගත්තම ලෝකයක් කරදර අමතක වෙනවා. ඔව් කයක් කරදර ඒක නිසා කයට හිත යොදලා කයේ ඉන්න ගමන් දැන් මම හිත කයේ තියෙන බඳන මම මේ වෙනකොට අතහැරපු දේවල් ගැන සතුටු වෙන්නේ. මේ කයේ ඉඳීම නිසා මට අතීතය මතකයි අනාගතය මතකයි ගෑණියා මතකයි ආණ්ඩුව අමතකයි ඡන්දය අමතකයි සේරම ඒ අමතක වෙච්ච ප්‍රදේශයේ ලෝකාමිසම් පජහේ සම්තිපෙක්ක මානෝ මේ කයට ගත්ත හිත ලේසිනය ගන්නවා කියන එක අරගත්තට ඉවර නෑ කයේ ඉන්න ගමන් පොඩි ජොලියක් දානවා මේකට කයට දැන් හොඳටම ෂුවර් නේ දැන් කයේ දරතේ තේනවා দাঁඩි දාන තේනවා හුස්ම ගන්න තේනවා තේරෙනවා මේ නිසා මම මුළු ලෝකෙම අතහැරලානේ ඒක ගැන රචන ලියන්න ගත්තොත් ලෝක සාහිත්‍යයේනේ මේක තමයි මම අරමුණු කරලා තියෙන්නේ. ඒක තමයි මම හිටලා තියෙන්නේ. ඒ නිසා මම මුළු ලෝකෙම අමතකයි දැන්. ඒ මොකද මට හොඳටම සාතිකයක් තියෙනවා. කයේ ඉන්න පුළුවන්. නමුත් ඒකෙන් නොකිය කියවෙනවා. මේ කයට හිත තැබීම නිසා මුළු ලෝකයක් මම අමතක කරලා තියෙනවා. ඒක අපි දන්නේ ඒක වහයලාගෙන සතිය පිහිටන්නේ. සතියේ කියන උඹත් බලය යන්න බලයන් බයන්. උඹ ආපු නිසා මම මෙච්චර දේවල් දැන්නමත් අතහැරලා. දැන් අපි ටෙලිවිෂන් එකේ එක channel එකක් දාලා ඒ channel එකේ කුණු හරපයක් යනවා කියලා හිතන්නේ. මේ channel එක නිසා අනිත් channels ඔක්කොම වැහිලානේ තියෙන්නේ දැන්. දෙකක් අරින්න බෑනේ. ඒ සතුටු වුණොත් එහෙම දැන් මේ channel එකේ 20 ගානක් channel තියෙනවා කියලා හිතන්න. එකයි වැඩ කරන්නේ. අනේ මේ එකක් බලනවා මම. ඒකත් තුප්පහයි. ඒකට අනික් සේරගෙම මම නිදහස්නේ. අන්නේම කළා එකට හිටියෝ දණ්ඩ අන්වේ ඥාන යොදණ්ඩ මේකට හිත තැබීම නිසා මම මේ වෙලාවේ මේ සාතික නිසා ලෝකෙම නිදහස්ම ලෝකෙම විමුක්තියක් ලැබලා තියෙනවා ඒකට ප්‍රසන්න මනස ඇති කරගන්න ගත්තොත් භාවනා අරමුණේ නැති වුණත් කොයි හරි අරමුණකනේ හිත තියෙන්නේ ඒ නිසා අනික් ලෝකෙන් මම නිදහස් මෙන්න මේ අරමුණු කරන දේ විනිවිදලා එහා පැත්තේ අරමුණු වෙච්ච නැති ප්‍රදේශේ බලන්න පුළුවන් නම් ඌ නිවන් ඌ නිවන් ඒ කියනවට කැමති නෑ මොකද ඒගොල්ලෝ හිතන්නේ නිවන් ලබන්න අපේ කොම්පැනිට ඇවිල්ලා ටිකට් එක කරයි යන්න මේ පුඤ්ඤානි කෛරාස සුඛාවහන්ති නැතු නිවන් ලබන්න බෑ කියලා හිතන්නේ. ඕ තමයි පුඤ්ඤ කියලා කියන්නේ. පුඤ්ඤ නියෝගට කියන්නේ කුසල කියලා. නිසා මුකේ කාරී දතේ පිහිටවන්නේ ඒක බව දැනගන්නකොටම කියන්නේ මේක නිසා මම මෙච්චරක් ලෝකේ අමතක කරගත්තා. මෙච්චරක් ආතති අමතක කරගත්තා. මෙච්චරක් අසහනේ අමතක කරගත්තා. ඒක ඒක පුංචි නෑ. කිනකොටවත් අපේ මනසට ඒ අතෑර ප්‍රදේශයේ කොම්ප්‍රේන්ඩ් කරන්න බෑ. සම්පජඤ්ඤණය කරන්න බෑ. අවබෝධ කරන්න බෑ මොකද ඒ තාක් අපි අල්ලගත්ත අර අරමුණට වාල් වෙලා. අරමුණ අනායාසයෙන් කරනවායි කියලා කියන්නේ සක්මන කරනවා අනායාසයෙන් හැබැයි ඒකට දන්නවා මම සක්මනේ ඉන්නේ. ඒ සාතීත අනාගතේ හිත නැහැ. වෙන කෙනෙක් ගාව නැහැ වෙන තැනක් ගාව නැහැ. සක්මනේ තියෙනවා ඒකෙත් නැහැ. අරමුණ අල්ලගත්ත අරමුණෙත් හිත නැහැ. අතහැරපු කක්කාව ගැන සතුට හිතේ තියෙන්නේ. මම දැනේ මට සාධාරණ සැකයක් තියෙන එක්ක මට පිස්සු. එහෙම නැත්නම් ඕලන්න තේරෙන්නේ නැහැ කියලා. තව කවුරුහරි කතා කරනවා දුක. තාම මේ දුකට ඇදිලා යන ගතියක් තියෙනවා. අනිත් ඒවා එන්නේ නැහැ. දුක බාර ගැනීම කියන්නේ ඒකත් අනකොටට දාලා බලන්න කියලා. නෑ දුක ඉන්න ගමන් දැනගන්න. යකෝ මේ දුක නිසා අනිකු සියලුම දුක් මගේ නෑනේ. දන්න දුකක් තියෙනවා. මේ නිසා අනික් දුක් වලට එන්න බෑනේ. දැන් ඔයගොල්ලෝ දන්නවනම් හෙම්බිස්සාවක් තිබුණොත් වෙන කිසිම වෛරස් එකකට එන්න බෑ. ඒ හෙම්බිස්සාව විශාල වටන පිංක මේ මේ මේ ලෙඩක්. වෛරස් වල තියෙන අඩු මේක. බඩේ එක පටිපණියක් ඉන්නවනේ දෙවැන්නේකට එන්න බෑ. ඒ නිසා පටිපණිය කොහොමද දාගන්න බඩට? එන්නේ නැහැ. ඒකට ඉවරයි ප්‍රශ්නේ. ඊට පස්සේ ඒක ඒකට ලස්සන සින්දු ටිකක් තියෙනවා. මේ රංගන්දද මට මතක නැහැ. ඉසෙමොකා වෙසෙන්නියාං ඉසඟුකුණා වෙසෙන්නියා ඒකගේ අනුහසින්නියා ඉසේ රෝගනසෙන්නියා දතෙමොකා වෙසෙන්නියා දතපනුවා වෙසෙන්නියා ඒකගේ අනුහසින්නියා දතේ රෝග නැසෙන්නියා ඔය ඔය වින කරන එකාගේ අනුහසින් ඌ ඒ වෙලාවේ කරදරයන්නේ ලෝකයක් කරදරෙන්නේ නැහැ එමුයිලා කකුල දාලානේ తీරේ ඌට වදින්න ඕන. ඒක තමයි කියන්නේ ඒකට කියන්නේ ඒ ආගමන කියන්නේ අහුරම දාස් කියලා. අසුරයා අදහනවා. ඒ අහුරම දාස් ආගම කියන්නේ සීරෝ ඇස්ට්‍රිසම්, සෝරෝ ඇස්ට්‍රිසම්. පරිශී ආගම කියලා අහලා තියෙන දන්න පාසී ආගම කියලා එකක් තියෙනවා ඉන්දියාව විතරයි දැන් තියෙන්නේ. අසුර අසුරයා අදහන්නේ. ඌ ආපු නිසා දැන් අනික් අසුර වෙන්නේ නැහනේ. දැන් මූව බුඹ හර ගන්නවා මචං. උඹ ආපු එක හරි වටිනවා කියලා. ඒක ඒක හරිම යකා. මූ නිසා අනිත් අයට එන්න බැහැ. නිසා දතෙමක වෙසෙන්නියා, දතපණුවා වෙසෙන්නියා. දැන් දතපණුවගේ ආනිසංසයෙන් වෙන රෝගෙන්නේ නැහැ. නිසා දතේ රෝග හරිම වටිනවා. ඇහි මොක වෙසෙන්නියා, ඇසේ කන් කණි මොක වෙසෙන්න කන් ඇයා වෙසෙන්නියා. ඉසි මොක වෙසෙන්නියා, ඉස උකුණා වේ. ඒ රෝගේ නිසා වෙන කෙනෙකුට එන්න බෑ. ඌ අහලාගෙන තියෙන්නේ. අපි මල්ලත් ගියා මේ බයිසිකල් පදින පුරුදු වෙන අපේ ගෙදර හැපැත්තේ මල්ලත්. ඒ ලොකු මඤ්ඤොක අරගෙන ගියා ඔතෝගේ හරියට කණ්ඩායසයි ගාය. දැන් අපි බයිසිකලේ පොඩක් නතර කරලා මඤ්ඤොක කනකොට රසාට යන මිනිස්සෙක් නෑ සුවඳට නිකන් ඇදිලා ආවා ඉතින් අපි එන්නේ ඉන්නේ කියලා. චූත් දැන් අපි මල්ලෝක මඤ්ඤොක කනකොට ඉංගන ළමෙක් ළඟට ආවා. අරු නැගිටපු ගාන ගිල බැන්න අර හිඟනයා කාට යකෝ කන දැනකට එනවාද તો පළක යන්න ආරෙ මේ මේ ඌ ආපු කලාවරයා මේ අපි ළඟට ආපු කලාවරයා හරිද <laughs> අර හිඟන දරුවා එනකොටම බැලලා එලව ගත්තා. ඌට සිට බඩගින්න හිඟන දරුවා බඩගින්න වෙනස්. දැන් අයිතිකාරය අපි මඤ්ඤොක් කවල. බලන්න ඌ පිස්සා හිටපු නිසා ඒ කාටවත් එන්න දෙන්නේ නැහැ නේ ඌ. හිඟන්නේ එන්න දෙන්නේ නැහැ, බල්ලෙකුට එන්න දෙන්නේ ඌ බල්ලට ගහනවා අපිට කලින් ගිහිල්ලා. අන්නේ වගේ මොකක් හරි පැමිණි දුක් පැනිරහයි කියලා අපිට කරදරයක් එනවනම් මේ කරදරේ නිසා ලක්ෂයක් එන්න තියෙන කරදර මැකෙනවා. නිසා මේ කරදරය හරහා මේ නිසා ආවස්තික වටිනාකම කියලා කියන්නේ නොයිච්ච කරදර ටික බලන්න පුළුවන් නම් හැම බාධකයක්ම සාධකයක්. අපිට වෙලා තියෙන්නේ ආපු බාධකයට වෛර කරගෙන අපේ හිත නෑ විස්රාමයක්. අපේ හිතේ නෑ විවේකයක්. අපේ හිතේ නෑ හුදේකලාවක්. අපිට මේ කරදරේ හරහා බලන්න බෑ. නිසා සිංහලයේ වචනේ පැමිණි දුක් පැමිණිලායි. ඔය ඒක තේරෙන්නේ මෙහෙම මේකත් මම දේශපාලන නෙවෙයි කතා කරන්නේ. දැන් මේ දවස්වල දේශපාලන කරලියේ හිටපු ජනාධිපති කිසි නොකිසිවෙක් වෙලානේ. ඊමන්ස කිව්වලු කවදා හරි ඕගලයන් ගෙදර ලයිට් ගිය දවසේ තේරෙයි ලයිට් තියෙනකේ වටිනාකම. මම ඉන්නකම එක මිනිහෙක් මැරුවේ නැහැ. මම ඉන්න ගා එක පලි ගැනීමක් කරන මට කෙලින්ම බැන්න මට කෙලින්ම තුප්පයි වාසම් වෙන මම කිසි කෙනෙක්ගෙන් පලි ගත්තේ නැහැ. අනිකුත් හැම රාජ්‍ය නායකයෙකුම හරි සෙල්ලක්කාරයෝ. හැබැයි දුටුතන මරනවා. මම නැති දවසක උඹලට තේරෙයි. මම කාටවත් කඩේ යනව නෙවෙයි. තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ මේ තියෙන කරදර නිසා බොහෝ කරදර වංගෑරෙනවා. මූට ගානක් ගෙවල යන්න හදනකොට එපා යන්න අනේ ඉන්න ඇඟේ ඇලි ඇලි යලි යලි පවසයි. ඒ කරදරේට කියන්නේ ඔය ඉන්න පොඩ්ඩක්. ඒකට අනිත් එක්ක නෑ එන්න වෙලා යනවනේ. අනිත් එක එන්න බෑනේ දැන් මේ ඔෆිස් එකේ එක්කෙනෙක් ඉන්නවනේ. කාටවත් මේක තේරෙන්නේ නෑනේ. ඒ කරදරේ මම ඉල්ලලා නෙවෙයි න්යාවේ හේතු ප්‍රතිසම්පාදේ වෙලා තියෙන්නේ. අපි තියෙන්නේ ඒක පොඩ්ඩක් නඩත්තු කරන්න ඕන. පොඩ්ඩක් කියලා නඩත්තු කරනවා. කවුරුද දැකමගෙන මේ වැඩක් අපි අපි දෙන පොඩි වැඩක්. ඉතින් කාටවත් එන්න බෑ. දැන් මෙයා හර මේක නිකන් ගණන් ගන්න දෙයක් නෙමෙයි. ආපු කරදරේ ගණන් ගන්න දෙයක් නෑ. ඒ වුණාට ඌව තියාගෙන ඉන්නවා ඉත්තට. පැමිණි දුක් පැනිරහයි. හොඳ වචන කීපයක් ਸਰවචනසගේ දේශනාවේ තියෙනවා. අපි වෙලා තියෙන පැමිණි දුක නැති කරන්න අපි රට යනවනේ විශේෂඥ හොයන්නේ. ලෙඩක් ආවම එළිය නැති කරන්න උත්සාහ කරනවා. හිතට හිතවිලි එනකොට ඒක නැති කරන්න උත්සාහ කරනවා. හිතට හිතවිල්ල කරන වේදනාවක් එන්නේ නැහැ. සද්ද එන්නේ නැහැ. හිතවිල්ලක්. මොකද ප්‍රශ්නේ? ඒකත් දන්නවා. ඒකත් විනිවිදල බලන්නේ අකෝ මේ වේදනාව හිතවිල්ල නිසා සද්ද නැහැ. වේදනාවක් නැහැ. අරමුණක් නැහැ. සතියක් නැහැ. ඒක වෙනම කතාවක්. ඇවිල්ලා තියෙන යකා හොඳට යාලු කරගන්න. මේ ගිට ආපේ ඌ ගෙව්වා අපි කන්නේ. එකම කෙනෙකුටවත් ඒක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ ඒක ඒක කර්මයක්. ඒක නැති කරන්න විශේෂඥ කෙනෙක් හොයන්න හදනවා. එක්ස්පර්ට්ලා හොයනවා. ක්‍රමසා විදි හදනවා. අනේ ඉන්නරින්ද. එම්බිසා කැදුනොත් ලෝකේ තියෙන හොඳම ලෙඩේ කිසිම වෛරස් දෙයක් එන්නේ නැහැ. එම්බිසා කච්චන් ලේ ගන්නෙත් නැහැ. වෛරස් ඉතින් හැම වෙලාවෙම එම්බිසාවක් තියාගෙන ඉන්න. ඒකට ඕන වෙන ටක් ගන්න එම්බිසාවක් තියෙනවනේ. මිනිස්සුන්ට ඒ නිසා අපි ළඟට එන හැම දුකකම ඒ විනිවිද දකින්නේ සෝවාන් වෙනකොට තේරෙනවා මේ පැමිණිච්ච දුක පැනිරහයි මේක වෙස්සලාගත්ත සුභාසින්සනයක්. මම මේක ලං කරගන්නෙත් නෑ ඈත් කරන්න උත්සාහ කරන්නෙත් නෑ. තරන්දි තරන්දි තියානින. එයා දන්න මේක දන්නේක හොඳයි නොදන්නේක කාට වැඩි කියලා ඉංග්‍රීසි කියමනක් තියෙනවා. වෙස්සලාගත්ත සුභාසින්සනයක් කියලා බ්ලෙසිං ඉන් ඩිස්කයිස් කියලා එකක් තියෙනවා. ඒ වගේම පැමිණි දුක් පැන්රහයි කියලා එකක් තියෙනවා. අද දකින්න හැම කෙනා මේ පැමිණි දුකට වෛර කරන පෙරේත જાතියක් නේ ඉන්නේ. නරුමයෝ. විඳ ගන්න පුළුවන්. ඒ ජීදී කයින් කරලා තව එකක් ගන්න හදනවා. මේ පැමිණි දුක් පැන්රහයි කියලා ඉන්නවා නම් ප්‍රසන්න මනසෙන් ජීවත් වෙන පැමිණි දුක දන්නවා. ඒකත් හරහා බලනකොට පේනවා. යකෝ මෙච්චර දේවල් ප්‍රමාණයක් එන එක වැලකිලා තියෙනවා මූ නිසා. උට හරනම් ඇත්තටම ඔටුන බලන් දන්න ඕන. හැබැයි පයිබුසයිඩෝ කියනවා ස්තුති කරන්නම් එපා පැමිණි දුකට. ඒ තරම් අමන වෙන්න එපා. හැබැයි මොකෙන් සිද්ධ වෙන ආවස්තික වටිනාකම තේරුම් ගන්න හරි කලාතුරකින් ඒක දකින්නේ. මම තුලිමුත් දකින්න අඩුයි. ඒ කියලා දෙන්න ගියාට කිසි කෙනෙක් බාර ගන්න කැමති නැහැ. ඒකයි මේ මා මඤ්ඤ කියන එකේ අදහසව මඤ්ඤනා කරන්න එපා. ඔය පැමිණි දෙයක පටිච්ච සමුප්පාදයක්. නැති කරන්න හදන්න එපා. අපිට තියෙන ආනෑ විනාඩියක් තියෙන. විනාඩි දෙක තුනක් තියෙන. ඉවර කරන්න පුළුවන්. <clears throat> කී පිටුව ගියේ 271 සාවිනාස. නිතරම සතිය ප්‍රඥාව යොදලා අර ලෝකයාගේ ව්‍යාකරණ රටාවට අසු නොවෙන්නට උත්සාහ කරනවා. අන්න ඒක හැඟවීමටයි මා මඤ්ඤි මා අභිනන්දි ආදී වශයෙන් දක්වලා තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ආදී ඒ සංකල්ප ගැන ලෝකයා එක්ක කතා කරනකොට, ව්‍යවහාර කරනකොට ඒවාට යට වෙන්නට ඉඩ තියෙනවා. ඒක නිසා සතිය ප්‍රඥාව මුල් කරගෙන අර ලබාගත්තු අභිඥාවේ විශිෂ්ට ඥානයේ පිහිටෙන් පරිඥාව දක්වා ගමන් කිරීමට උත්සාහ කරනවා. අන්න ඒකයි මෙතන මේ ස්වයං ශික්ෂණය. ඒ ශේක පුජ්‍යලයා පිළිමදව කියනවා අත්තගුත්තෝ තමාම ආරක්ෂා වෙන්න උත්සාහ කරන පුජ්‍යලෙක්. ඒක නිසා ඒ ස්වයං ශික්ෂණය දැක්වීමටයි මා මඤ්ඤි ආදිය යෙදුනේ. අටුවාවේ දක්වපු විවරණයට වඩා යමක් අපිට කියන්න සිද්ධ වුණා. එතකොට ඒ සීක පුජ්‍යලයා පිළිබඳව ඒ විදිහේ தත්වයක් තියෙනවා. මේ මේ වචන ටික අත්ගුත්තෝ අත් සංසික්ෂණේ අත් සම්බූතෝ මේ හාමුදුර තව තැනක එක තැනක දෙනවා ඒ වචනයක් මේ තමන්ගෙම හටගත්ත. ඒ කියන්නේ පැමිණිච්ච දුකේ හැටියට තමයි ඒ දුක හරහා යන්න දැනගන්න මේ දුක එන්න ඕනේ මේ දුකට මෙහෙමයි කියලා විවස්ථාවක් ඒකේ නැහැ. ඒ කිසියම් න්‍යායක් නැහැ. න්‍යායක් තියෙනවනම් අනිත්‍යක් නැහැ. දුක් කියන්නේ සම්පූර්ණ අහඹයක්. ඒ එන ඒ වෙලාවේ හික්මෙන්නේ මොකටද? මේක අභිනන්දනය කරන්නෙත් නෑ. හැබැයි මේක එලවන්න යන්නේ නෑ. මොකද මෙයා ගියොත් තව කෙනෙක් කියන ඔය අනිවාර්යයෙන්ම ඌ ඊට වැඩිය අමාරුකාරී. මේ දුක අයින් කරපු ගමන් එන එක ඌට වැඩිය අමාරුකාරයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙයා තියාගෙන ඉන්නවා. මෙයා නිකන් යාප්පු කරගෙන ඉන්නවා. අභිනන්දනය කරන්නෙත් නෑ. හැබැයි ද්වේෂ කළ ඵලයන් කියන්නේ නැත්නම් මං කියලා නෙවෙයි ආවේ. මේ ගෙට කොට වෙච්ච මිනිහනේ ගේට්ටු කඩන්නේ. දැක්කේ නැහැ වගේ ඉන්නවා. අන්නේ ඒ පැමිණි දේ හසුරුවා ගැනීමේ හැකියාව අත්ගුත්ත අත් සම්භූත හොඳ ලස්සන වචන කීපයක් බුදුරන්සේ පුදුම විදියට යොදවලා තිනවා ඒකයි බුදුහාමරගේ තියෙන සාමාන්‍ය බුද්ධිය පැමිණිච්ච ඕන දෙයක් තමන්ගේ වාසියට හරව ගන්න. පැමිණෙන හැම දෙයක්ම සුභාසින්චනේ පිණිස ගන්නේ. මම දැකලා නැහැ කාටවත් එක් කරන්න බෑ මොකද හැම කෙනාම ඉන්නේ අඬා වැටිලා මං වාගේ කාලකන්ණියෙක් නෑ මට අරක වුණා මේක වුණා කියලා ඉතින් කොහොම කෙරුවක්වත් වෙනදී අපිට ඇඬුවයි කියලා නතර වෙන්නේ නෑ ඒක නෙවෙයි වෙච්ච දෙයට අභිනන්දනයත් නොකර ඵලයන්ුත් නොකිය ඒකට කියනවා choiceless awareness evenly suspended attention suspended decision mindfulness අපි ඔක්කොම ගාව තියෙනවා ඒක ඉගෙන ගන්න දෙයක ඒක ධර්මදායයක්. අපිට හැමදේම ධර්ම ඒක නෝන්ජල්කමක් කියලා අපි හිතනවා. මේ පිස්ස පිහට ගිටාපුවාම ආපු පිස්ස පිහටත් එක ජාම බේරගෙන දවස ගත කරලා නිකන් ඉන්නවා. කවුරු આવොත් කියන මුකුත් කරගන්න බෑනේ මේ ආවලා හිටියනේ. ඌ අපි කියලා අපි කියන්නේ. අන්න වගේ පැමිණිච්ච දේ ඒ තමන්ගේ අතවාසියට හරව ගන්න අන්තිම දක්ෂයා රහතන් වහන්සේ බුදුහාමුදුර ඊට වැඩි දක්ෂයි. කොච්චරද කියනවා රහත් වෙච්ච නැති කෙනුන්ටත් ඒ ධර්මයේ කියලා දෙන්න උත්සාහ කරන තරම් මහා කරුණාවක් උන්වහන්සේට තිබ්බා. එහෙම කෙනුන්ටත් වටහා දෙන්න පුළුවන් තරම් මහා ප්‍රඥාවක් තියෙනවා. ලෝකයේ අපිට බෑ ඕක අපි ලබන ආත්මේ කරන්නේ. මෛත්‍රී බුදු ආපු ආපු ආපුම කරන්නේ. දසපාරමිතා පිරිච්චාම අපි කරන්නේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දි වෙච්ච කට්ටියට ඔය කතා කරන්නේ අපිට නෙවෙයි අපි මැට්ටෝනේ අපිට ඌව තේරෙන්නේ අප අපිට මේ පුඤ්ඤානි කෛරාත සුඛාවහන්ති කියලා බණක් කියන්න බැරිද කියලා අහනවා. බින් කරන හැටි අපිට හැප ගෙනත් දෙන හැටි ඉතින් දේශපාලනඥයෝ කියනවා ඒවා. අපිට ඡන්ද දෙන්න කුසල ඡන්ද නෙවෙයි කාම ඡන්දේ. ඒක උගල හිතුව පැතු සම්පatti දෙනවා. කවද වෙනකන්ද මම දිනනකම්. මම දිනනකම් ඒ සම්පatti ඔක්කොම දෙනවා. කී සැරයක් ඕක අහලා තියෙනවද ඔය? ඒ තාම කියනෝනේ මේ හොටු ගෑන්ට වැඩි මේ කැහි ගෑණි හොඳයි කියලා පක්ෂ තෝරනනේ. ඒ තරමට මම නැයිනේ. එමුනේ කොයි එක ආවම අපිට මොකෝ කොයි එක ආවත් අපිට ප්‍රශ්න නෑ. යාගාට යනවා ඒ රාජ්‍ය නායකයා කියලා කතා කරත් වැඩේ කරගත්තේ අපි අපත් කරගන්න ඕනේ නෑනේ. ආනේකෙදි මේ මාමඤ්ඤේ මඤ්ඤන අනුකරව පැමිණෙන්නේ වේදනාවක් නම් වේදනාව දිහා බලන්න. හැබැයි ඉඳලිලා වේදනාව හරහා බලන්න. හිතවිලි එනකොට හිතවිලි දිහා බලන්න. හිතවිල්ලත් එක්ක ඉන්න බා දන්න සතියක් නැහැ. හිතවිලි හරහා බලන්න දැන් යකෝ මේ හිතවිලි තියෙනකොට වේදනාවක් නැහැ නේ. කවදා හරි කවදා හරි හිතවිල්ල හරහා බලලා එතකොටත් වේදනාවක් තියෙනවා. ඒක මට ගණන් ගන්නෑ. වේදනාවක් නැතිලා නෑ. සද්ද නැත්තේ නෑ. සද්ද එනවා මට දුක දෙන්නේ නෑ කියන එක දැක්කනම් මේ වේදනාව තියෙනකොට මේ සමාවෙන්ට සද්ද තියෙන හිතවිලි තියෙනකොට වේදනාවේ සද්දේ දුක් දෙන ගතිය නැති වෙලා තියෙන. ඒවා තියෙනවා. ඒ හරහා දැක්කොත් වෙනව ඇල්මැරිලා තියෙන. ඒවා විෂ මැරිලා තියෙන. ඒවට අපි දුන්නත් පණ ඒකේ වේදන වද දෙන ගතිය නෑ මොකද වද දෙන ගතිය බාහිර අරන් තියෙන දුක මේ හිතවිල්ල මේ වෙලාවේ. හිතවිල්ල ළඟ තියන හිතවිල්ල හරහා බලුවොත් වේදනක් තියෙනවා, හද්දක් තියෙනවා, ඕන ආනපානෙ තියෙනවා එකකවත් දුක් දෙන ගතිය නෑ. මෙහෙමයි මේ දේවල් වල තියෙන දුක මරන්නේ. මෙහෙමයි මේ දේවල් වල තියෙන දුක එතන එතන තුනී කරන්නේ තනුක කරන්නේ ඒ දැනටම අපි කරනවා. දන්නේ නැහැ මොකද අර අන්වේ ඥානේ නැහැ අපි ගාව. මොකද අර අර විනිවිද දකින්න ගතිය නෑ අපි ළඟ. අනුපස්සනාව නෑ අපි හිතන ඒක පොත් බල්ලා ගන්න පුළුවන් කියලා කද්දාවත් නෑ. කද්දාවත් ගන්න බෑ. ගන්න පුළුවන් එකට ගන්න පුළුවන් බැරි එකට බෑ. ඉවර කරමු. දැන් එමන අපි මෙතනින් අපිට 273 වෙනි පිටුවේ දෙක 272 සානස. පිටුවෙන් අපි සාකච්ඡා අනතර කරන අපි කටුකුරුන්ද ස්වාමීන් වහන්සේට පින්පමුණුනා මේ වේදිකාව සකස් කළ දුන්නට අපි ඉතින් කතා කරනකොට සමානලාට ඒ ස්වාංශයේ ඉක්මෝල කතා කරන්න වෙන්නේ නැති ඒක නෙමෙයි හැබැයි අදහස නම් ඒ පුණාන තමා වෙන්නේ ඒ සංසාර කරන දෙයක් නෑ අපේ නිවන ගැන. අපි මෙන්න මේ විදිහේ ජීවිත පරිවර්තනයක් වෙනුවෙන් හැබැයි වෙනසක් වෙනුවෙන් ලෑස්ති නම් නහයට උත්තරේ. අස්පනා අපිට උත්තරේ. හැබැයි කවුරු හරි ඇවිල්ලා කරලා දෙයි කියලා හිතනවනම් ඉතින් මං කියනවා කරුණා කරලා නාත දෙයියෝ සරණ යන්න. මේ මතු බුදු වෙන මයිටි බුදුහාමුදුරු මේ ළඟදී මට එක්කෙනෙක් ඇවිල්ලා මේ වඳින්න පටන් ගත්තා මම නාත දෙයියෝ කියලා. මට ගොඩාක් වෙලා ගියාට පස්සේ මම තීරණය මේ කියන්නේ මොකද්ද මම මේ අද්දෙකට දැක්කනේ දැන්. මේ තමයි මතු බුදු වෙන නාත දෙයියෝ කියලා. දින ජොලියක් ගියයි මට ඒක ඒ හොඳයි. මට ඉච්චර ජොලිය කියන්නේ ඒ මනසට තමයි. කොහොමද මේ වගේ ඉතින් නාත දෙයියෝ වෙනගෙන ඉන්න මොකද යාවිල්ලා ඔයගොල්ලෝ බේරයි. එමෙ නෑනේ මෙන්න දෙයියෝ මෙන්න බුදුන් පුඤ්ඤානිකෛරාත සුඛවහන්ත වෙනුවට ලෝකාමි සම්පජේ පෙක්කමානෝ ඉතින් ඒක මතක් කරලා අපි අද දවසේ නිවන නිවීම පිළිබඳ දේශනා පිළිබඳ සමාලෝචනය නතර කරන සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි ලෝකවාසී සියලු සත්‍යයන් වෙනුවෙන් එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කිරීමෙන් සැසිවාරේ නිමාව සටහන් කරනවා එත්තාවතාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදා